සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීතේ රස ආනන්දය ජීවිතයේ පරමානන්දය කැඳවයි. සොයමු විමසමු ඒ සතුට ප්‍රීතිය ප්‍රහර්ෂය සුවසහනය. ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ. බක්මහා වසන්තය, වෙසක් වසන්තය, පොසොන් වසන්තය උදා වුනේ වසංගත විපත්තිත් එක්ක. පොසොන් ප්‍රසූත, පුස පුෂ්ප කියන අර්ථ ගන්නවා. මල් පිපෙන වසන්තය අනුබුදු මාහිමි මිහිඳු මහරහතන් වහන්සේ සිරිලක බුදු සසුන පිහිටෙව් පෝය අනුස්මරණය කිරීමයි මෙහිදී සිදුවන්නේ. අනුබුදු සමිඳා වලිනුත් ගුවන් විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය වලිනුත් පොසොන් සාහිත්‍යයක් సౌందර්යයක් ගොඩ නැගුවා පහුගිය සත වර්ෂයේ ඉඳලාම දේවානම් පීතිස්ස රජු ගැන කියද්දී මේ සමහර උදවිය හිතනවා දේවානම් කියලා කියන්නේ දෙමළ වචනයක් ද්‍රවිඩ වචනයක් කියලා. දෙවන පියතිස් මේ රජුණෝගේ කාලේ තමයි මේ සිද්ධිය සිද්ධ වන්නේ අසිරිමත් සිද්ධිය ඊට මුල පුරන්නේ ධර්මාශෝක රජුරු අපි දන්නවා මේ බෞද්ධ උරුමය පස්කම් සුවයෙහි ගිජුව වෙසෙන්නාට සසරෙහි බිය නොපෙනී ඔහුට සසර බිය දැකීමටවත් ඒ ගැන අසා දැන ගැනීමටවත් සිත යොමු නොවේ නිදිවරන්නාට රාත්‍රිය දිගයි. ගමන් විඩා ඇත්තාට යොදුන දිගයි. දහම් නොදත් අනුවන බාලයාට බියකු සසරේ ස්වභාවය නොවැටහි සසර කිටි කර ගැනීමට පිළිවෙත් පුරන ඥානවන්තයාට බියකුරු සසරේ ඇති ස්වභාවය ගැඹුරින් වැටහි දීඝා ජාගරතෝ භික්ඛු දීඝං සන්තස්ස යෝජනා දීඝෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං බාල වර්ගයේ කියන්නේ ධම්මපදයේ බාල වර්ගයේ එන ගාතාවක අදහසයි ඒ මේ සසර පිළිබඳව මිහිඳු මහරහතන් වහන්සේ මුල් කාලේ දේශනාවලින් පේතවත්තු විමානවත්තු එවාගේම චුල්ලාත්ති පදෝපම සූත්‍රය වැනි සූත්‍ර වලින් දිගටම බොදු දර්ශනය බෞද්ධ දර්ශනය උරුමය කියා දෙමින් අලුත් අසිරිමත් සංස්කෘතිය සිංහල මිනිසුන් අතර ගොඩනැගුවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ಮಹಾ උතුම් අභිමානයයි රත්නමාලී සේරජුන් මේ දෙව් බඹුන් පූජා ලබයි මේ මහා ගන්මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි ජාතියේ ජයපාලයයි සකස්කම් කලේ මේ උතුම් දහමින් තමලේ හැම දිනම උත්සාහ කරන්නේ කරදර වලින් මිදීමටයි. එහෙත් ඒ උත්සාහය සාර්ථක කරගත් කෙනෙකු අපට දකින්න නොමැති. මේන් පෙනියන්නේ මේ සඳහා අපයොදන මාර්ග වැරදි විය යුතු බවයි. තමා යන මාර්ගය වැරදියයි දැකීමට බොහෝ දෙනා අකමැති වෙයි. එහෙන් කරදර නැති తত্ত্বය ඇති කරගත්තේ කෙසේද? ඇති කරගත හැක්කේ දැන් නොව මරණින් මතු ඈත අනාගතයේදීයි විශ්වාසයක් ඇති කරගෙන එයින් ඔහු සැනසෙති. මෙය තමා රවටාගෙන සැනසීම මාත්‍රයක් ලැබීම මිස තමාගේ ගැටලුව විසඳා ගැනීමක් නොවේ. ඉන්ද්‍රියයන් පිනවීමෙන් වස්තුව සැපයීමෙන් සමාජ සේවයෙන් දේශපාලනයෙන් ආගම ඇදහිීමෙන් කෙනෙකුගේ කරදර නැති වී නොයන බව ඒවා කිරීමෙන්ම වයස්ගතව සිටින අයගේ තත්වයෙන් පැහැදිලි වෙයි. එහෙයි හැම දිනාටම සාධාරණ වූ සෑම දිනාටම අවශ්‍ය වූ මෙම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ අලුත් සිතකින්ය කලින් තමා අනුගමනය කළ දෘෂ්ටි වලින් මිදුණු සිතකින්ය දිට්ඨි ජාල දෘෂ්ටි වලින් මිදෙන හැටි මිහිඳු මහ රහතන් වහන්සේ අපට කියා දුන්නා කරදර නැතිව ජීවත් වීමට මාර්ගයක් තිබේදයි ආචාර්ය ඊ.ඩබ්ලිව් e අධිකාරම්තුමා ලියපු සිටිවිලි පත්‍රිකා 34න් තමයි මේ අදහස අප උපුටා දක්වා මේ ඉරිදා සංග්‍රහය අසන සුලවතුන්ට පවසා සිටියේ. ඒ අදහස සමග අපට පුළුවන් වෙනවා තවත් ගීයක් අසන්නට. ඇති දැන ගැල පිට පටවා කරුණයේ කළු ගොනු පෙරටුවේ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා ඒ ගමනේ දුක් නාහේ නිවාලන දීපදම් වගේ වෙනවා දීපද මගින් පිට වෙනවා අප යන මේ මඟ කලු ගල් මත වයරත් වීලා බුබුලු නැගෙන සඳ වැටින් කඳුලැලි පිට වෙනවා ඒ ගමනේ යට වෙනවා ගල් පොත්තේ කන්ද නගින විට ගම සිටිනා ඔබ හදේ සිතට හිත දෙනවා ඒ ගමනේ දුක් ගාහේ නිවාලන සීපද මගින් පිට වෙනවා සීපද මගින් පිට වෙනවා නමනු මැනවි මා සිරස ඔබේ පාදුවිලි පිරි පොළොතලේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ තමනට ගරු බුහුමන් ලැබ ගන්නට තමනටමයි අවමන් කරගන්නේ වටයෙන් වටයට තමාම වටකොට මම මිය යන්නේමි මොහොතින් මොහොතේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ මා කරනා කියනා දේ හැම තැන නොකරමි දෙවියනි පුහු ഘോഷා ඔබේ පැතුම් පමණක් මා දිවියේ සපුරා දෙන ලෙස අයදිමි මා මාහට දෙනු මැන උතුම් ශාන්තිය, හේමා දිවියේ පරම කාන්තිය නැගී සිටි ඔබ සෙවන සදයි මට හද කමලෙහි පෙතිමත්තේ දෙවියනි එසියුළු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ මංග වර්ෂ 1313 ව්‍යවහාර වර්ෂයෙන් 1906 වංග භාෂාවෙන් රවීන්ද්‍රනාත් tagore මහා කිවිඳුන් ගීතාංජලි කාව්‍ය රචනා කළා. එහි පිටු අංක 14 කවිය තමයි වංග භාෂාවෙන් පරිවර්තනය කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විනේත්‍රු කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ප්‍රධානියා මාරව සිටින්න මේ බොහොම දක්ෂ ලේඛකයා ආචාර්යවරයා මහාචාර්යවරයාගේ මාචාර උපුල්නන්දිත් ඒවා විතාන ගමගේ පරිවර්තනය කළ කවියක් තමයි ගීතාංජලියෙන් උපුටා ගත්තේ. ගීතාංජලි මහා කාව්‍ය ආශ්‍රයෙන් ගීත දෙක තුනක් සිංහලයට නැගිලා තිබෙනවා. ආචාර්ය අමරදේවයන් තව පිරිසක් සමග මහාගම සේකරයන්ගේ රචනාවකට ගායනා කළ අපට මතකයි පටුව දහස් නම් ගීතය. ඒ වගේම අඳුරු කුටිය මේ ගීතය නිර්මාණය කළේ සංගීතය යොදමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආචාර්ය ප්‍රේමදාස අලවත්තගේගේ නිර්මාණයක් ටීම් ජයරත්න ඇතුළු පිරිසයි ඒ ගීතය ගායනා කළේ අප මෙහිදී උත්සාහ කරන්නේ ලතා මංගেশකර් මේ අද්විතීය ගායන ශිල්පිනියගේ සුගායනයකට භජන් ගීතයකට සවන් දෙන්නයි මහවැස්සේ ඈ එන්නේ හෙමින් පෙළයි මා වැස්සට විකසිත වන පියුම් වැස්ස පොළඹනු එපා මේ පෘ탁ජන මිනිසා තෙත බරිත වූ උණුසුම්ය ගෙල සීතලට දැනිය යුතු මා දෙතොල එහෙනම් හඬාගෙන වට වැස්ස කුඩාදිය කඳුරක්ව පොළොබඳ පිරිමදිමින් සෙමෙන්නේ පහත් බිම් සොයා යයි සියුම් ස්වර නඟමින් සිනා පොදක් නැති සරාගී දෙතොලක් අඩහෝරාවකින් ඒ දෙතොල මත මඳ සිනා කවියක් තෝඩුවක රැඳී දිය බිඳක් ඉන් ලිහි බිම පතිත වේ ලාල් හැගොඩ මේ කවියා විල්සන් හැගොඩ කොළඹ යුගයේ කවියාගේ පුතා ලාල් හෑගොඩ බොහෝම කාලයක් කලේ ඡායාරූප ගැනීම. බොහෝම පස්සේ කාලෙක ලාල් හෑගොඩ කවි ලියනවා. ඔහුගේ කවිය සුවසහනයක්. ලාල් හෑගොඩගේ කොමලනි අලුත්ම කාව්‍ය සංග්‍රහයෙන් තමයි මන්දසිනා කවිය උපුටා දැක්ුවේ. සබාධම පිළිබඳව මිනිසුන්ගේ හැසිරීම් ගැන මිනිසුන්ගේ කතා බහ හැඟීම් සිතිවිලි මිනිසුන්ගේ ප්‍රේමය කරුණාව ඒ වගේම වෛරය තරහ ලෝකේ පුරා ගලා යන මේ දුෂ්ට දේවල් නැති කරන ආදරය පිළිබඳ දස දහස් ගණන් ලක්ෂ ගණන් කවුගී ලියවි තිබුණා. ඒ කවුගී අතරින් එක් ගීයක් අපි එල්දා සංග්‍රහයට යොමු කරන්නයි රස විඳින්නයි සූදානම් වන්නේ. ඔබට මේ ගීතයක් ඔබේ මනනන්දනීය රසෝජාවන් දියුණු කරගන්නට හේතු වේවායි පතනවා. මේ ගීතය ගායනා කරන්නේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලයි. Thank you. හැම තැනට නැහන හොඳ නරක දින්වේ සයි සමාන ගතින නිසාම අපි ප්‍රේම තරංගෙ දින්වේ හොඳ හොඳම දේ යලෝ කිසිම තැනක නැහන හොඳ නරක දින්වේ සයි සමාන ගතින නිසාම අපි ප්‍රේම තරංගෙ දින්වේ සේන කුසලියලේ මෞපියගේ තේම සුදිලේ රෝසෙමට දාපි සඳනා මధుර සුපිරි සිදුරන්නා උපෙන් මහ ප්‍රේම කුසලියලේ මෞපියගේ තේම සුදිලේ දේ යලෝ කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ කෘතයි සමාන ගති නැති නිකාම අපි ප්‍රේම කරන්නේ දිනුවේ जीव अर्ध प्रेमी प्रेमी माँ जीव अर्ध स्वामी स्वामी माँ जीव अर्ध प्रेमी प्रेमी प्रेमा प्रेमा माँ पति पियुम सांसा नाम मधुरक तेरे तिरु राम नाम पिन कुंद कुंद लवे लो किसी मकन कने लो नरक दिनु में तहिर समान गत मत निकाम भक्ति मतरंग तिमरे कुंद कुंद लवे लो किसी मकन कने लो नरक दिनु तहिर समान गत मत निकाम भक्ति मतरंग तिमरे පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කළ අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර. සංස්කරණය ඉන්දුනිල් උපමාලිකා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී පැත්තකේ.